ධර්මානුශාසනාව සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ බෝතලේගම දෙවුලකඩ ශ්‍රී නෙත්තාරාමේ සහ මල්ගල යටවතුර පරමධම්ම චේතියාරාමේ යන උභය විහාරාධිශ්වර පස්තුන් කෝරළේ හා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 දීගං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං තී සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි දැන් අපි තුනේ අපි මේ සසර දුකට පිවිසිලා සසර දුක කෙලවර කර ගැනීම සඳහා අපි ශාන්තිනායක තිරෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරව දාන ලද්දා වූ බණපදයක් දෙකක් අහලා හිතේ ශ්‍රද්ධාව වැඩි දියුණු කර ගැනීමටත් ඒ වගේම ධර්මානුකූලව අපේ ජීවිත ගත කිරීමටත් ඒ මගින් යම්කිසි දවසක බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ නිර්මල ශ්‍රී ධර්මය අවබෝධ කරගෙන යම්කිසි දවසක සසර දුකෙන් නිදහස් වෙලා ලබන පරම ශාන්ත නිවන් සුව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්නේ ඒ නිසා අපි පළමු කොටම ප්‍රාර්ථනා කරනවා මේ බණ අහන ඔබ සෑම දිනාම ඒ කාලය තුල වෙනත් යම් යම් දේවල් වලට හිත යොදවන්නේ නැතුව ධර්මය පදයක් පදයක් පාසා ඊටම හොඳින් ශ්‍රවණය කළා මෙලෝ යහපතත් පරලෝ යහපතත් කෙලවර සසර දුකින් නිදහස් වූ නිර්වාණ සෝයත් සලසා ගැනීමට හේතු වාසනාවන්ත වේවා කියලා පළමු කොටම ප්‍රාර්ථනා කරගන්න. අද මා විසින් මාත්‍රකාව සඳහා තබා ගත්තේ ධම්මපදයේ බාල වර්ගයට අයත් එක්තරා ගාථා ධර්මයක් දීඝා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලාණං සංසාරෝ සද්ධම්මං අවිජානතං මේ ගාථා ධර්මය අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී කරුණු කීපයක් අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුණා. මෙහි මූලික කරුණ වශයෙන් සඳහන් කළ හැක්කේ කොසල් මහ රජතුමා බොහොම පංචකාම සම්පත් විඳිමින් හොඳ සැපවත් ජීවිතයක් ගත කරපු රජ කෙනෙක්. ඉන්දියාවේ තිබිච්ච මහ රාජ්‍ය අතර කෝසල වස්ස අවන්ති කියන මගධ කෝසල වස්ස අවන්ති කියන මේ රාජ්‍ය හතර විශාල රාජ්‍ය හතරක්. එක රාජ්‍යයක නායකයා තමයි කොසල් මහ රජුරෝ එයාට කියනවා පසේ නදී කොසල් රජතුමා කියලා. පසේ නදී කොසල් රජතුමා දවසක් වීති සංචාරය කළා බොහොම ලස්සන සුදු ඇතෙක් පිට නැගලා ඒ ඇතා හස්ත්‍ය අලංකාර වස්ත්‍රාභරණ වලින් සරසලා රජ්ජුරුවෝ සූසැටක් ආභරණලා සැරසිලා මේ පුණ්ඩරීක කියන ඇත් රජාගේ පිට නැගිලා වීති සංචාරය කළා. ඒ වීතියක් දිගේ ගමන් කරගෙන යනකොට මේ රජුරෝ දෙපැත්ත නරඹමින් යනවා. ඒ අනකොට එක්තරා තැනක සත්මහල් ප්‍රාසාදයක මතුමහල් තලයේ එක්තරා කාන්තාවක් කවුළු පියම්පත් ඇරලා හිටන් මේ රජුරුවන්ගේ ශ්‍රී විභූතිය බැලුවා. රජවරු ගමන් කරන අවස්ථාවට මහජනතාව පොඩි කකා ගිහිල්ලා මේ රජුරුවන්ගේ ශ්‍රී විභූතිය නරඹනවා ඒක ඒ රජවරුන්ගේ තියෙන පිනක්. එතකොට මේ කොසල් මහ රජුරෝ වීථි සංචාරය කරන අවස්ථාවටත් සිය දහස් ගණනක් මිනිස්සු පාර දෙපැත්තේ ඉඳගෙන මේ රජුරුවන් බලමින් සන්තෝෂ වුණා. අර සත්මහල් ප්‍රාසාදයක ඒ අය බොහොම දුප්පත්ලා හිටපු පිරිසක්. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියායි භාර්යාවයි තමයි ඒ ගෙදර හිටියේ. මේ භාර්යාව තමයි මේ රජ්‍ය රෝධියේ බලලා ආයි දොර වහගත්තා. ජනේලේ වහගත්තා. ඊට පස්සේ රජුරෝ කල්පනා කළා මේ කාන්තාව ඊ타මත්ම ලස්සනයි. ඊ타මත්ම සෝභා සම්පන්නයි. දැක්කයින් පස්සේ හිත ඇදිලා යන විදිහේ කාන්තාවක්. දැන් රජුරුවත් මේක බලාගෙන ඉඳලා දිගටම ගියා. ගිහිල්ලා තමන්ගේ වීථි සංචාරයේ කටයුතු නිමා කළා රජමාලිගාවට ගිහිල්ලා තමන්ගේ හිතවත් එක්තරා ඇමතියෙකුට කතා කරලා අහනවා අමාත්‍ය මම වීථි සංචාරය කරද්දී එක්තරා සත්මහල් ප්‍රාසාදයක හිටපු කාන්තාවක් මා දෙස බලලා ජනේලේ වහගත්තා. ඒ කාන්තාව උඹ දැක්කද කියලා ඇහුවා. "එමයි රජතුමනි, මම දැක්කයි" කිව්වා. "එහෙමනම් ඔබ ගිහිල්ලා ඒ ස්ත්‍රිය, ඒ කාන්තාව සස්සාමිකද අස්වාමිකද කියලා දැනගෙන වරින් කිව්වා. එතකොට මේ හිතවත් ඇමතියා ගෙහිලා ඒ කාන්තාව පිළිබඳව තොරතුරු දැනගෙන ඇවිල්ලා රජුරවන්ට කියනවා මහරජතුමනි ඒ ස්ත්‍රිය විවාහ වෙච්ච ස්වාමියෙක් සිටින කාන්තාවක් කියලා. ඒ ගමන කොසල් රජුරෝ කියනවා එහෙනම් උඹ ගිහිල්ලා ඒ ස්වාමියාට මේ රජමාලිගාවට එන්නේ කියලා මම ආඥාවක් නිකුත් කළයි කියලා ගිහින් දැනුම් දීපන් කිව්වා. ඊට පස්සේ ඒ අමාත්‍යා ගිහිල්ලා අර ස්ත්‍රියගේ ස්වාමියාට කතා කරලා කියනවා ඔබට කොසල් මහ රජතුමා පැමිණෙන්නටයි කියා ආඥාවක් නිකුත් කළා. ඒ නිසා ඉතා ඉක්මනින් ගිහිල්ලා මහරජතුමා බැහැ දකින්නේ කිව්වා. එතකොටම මේ මිනිස්සයා කල්පනා කළා මොකක් හරි මෙතන මේ එයාගේ භාර්යාව නිසා ඇතිවෙච්ච හේතුවක් තමයි මට මේ එන්න කියන්නේ නිකන් නෙමෙයි කොහොම වුණත් රජුරුවන්ගේ ආඥාව කඩ කරන්න බෑ ඒ නිසා සූදානම් වෙලා ගියා ගියයින් පස්සේ රජුරෝ කියනවා උඹ මට හෙට ඉඳන් සේවාකම් කරන්න ඕන. රාජ්‍ය සේවය කරන්නට ඕන. ඒ නිසා වරද්දක් නැතුව හෙට ඉඳලා ඇවිල්ලා මේ රාජ්‍ය සේවය කරපංකුව. එතකොට මේ මිනිස්සයා කියනවා රජතුමනි මේ රාජ්‍ය සේවය කියන එක කළා මට පුරුද්දක් නැහැ. ඒක අමාරු වැඩක්. ඒ නිසා මම මේ රටේ ඉන්නවට ඔබතුමාට යම්කිසි බද්දක් ගෙවන්නම් කිව්වා. ඔබට මට ඒ බද්දෙන් ඇති වැඩක් නැහැ. ඔබ රාජ්‍ය සේවය කරන්න ඕනයි කියලා මේ මිනිස්යාට කඩුවකුයි පලියකුයි දීලා එක්තරා ස්ථානයක මුර සේවය සඳහා රජමාලිගාව ඇතුලේ දොරකොඩක සේවයට පිහිටෙව්වා. දැන් මේ මිනිස්යා දන්නවා මේ සේවයට එවලා සේවයට යොදවලා යම්කිසි වරදක් බලලා ඒ වරදට මරණ දඬුවම දීලා මාගේ ඒ භාර්යාව මේ රජුරෝ අන්තපුරයට ගෙන්න ගන්නයි හදන්නේ කියන මේ කාරණේ මේ මිනිස්සයා අවබෝධ කරගෙන තිබුණා. ඊට පස්සේ මෙයා එකම දවසක්වත් වරද්දක් නැතුව අකුරටම ඒ රජ්ජුරුව පවරපු සේවය ඉෂ්ට කළා. එහෙම කරගෙන යනකොට මේ රජ්ජුරුව කල්පනා කළා මෙයාට මොකක් හරි තව වැඩක් පවරලා ඒකෙන් මෙයාට ආඥා කරවන්න ඕනේ කියලා දවසක් කතා කරලා කියනවා දරුව හෙට මම නාන වේලාවට මෙතන ඉඳලා හතර ගව්වක් ඈත තියෙන ගඟක් අයිනේ අරුණුවම් මැටි දහ කඩු මුල් මල් ගෙනහැල්ලා මට දෙන්න ඕන මං නාන්න ඉස්සෙල්ලා. ඉතින් ඒ මිනිස්සයා පස්සෙන්දා උදේම ගිහිල්ලා යන්තම් එහෙම් මෙහෙන් එයාගේ භාර්යාවට කියලා වෑංජනයක් හදාගත්තා. බත් ටිකක් යන්තම් යන්තම් භාගෙට ඉදෙද්දී ඔය තල්කොළ පෙට්ටිවල බත් දාලා අහුන්ලා වෑංජන දාලා අරන් යනවා. ඒ තල් ගස් තියෙන ප්‍රදේශවල. ඒ වගේ තල්කොළ පෙට්ටියක බත් අහුරගත්තා. බත් අහුරගෙන බාගෙට වගේ ඉදිච්ච වෑංජනයක් ඒ බතට දාලා වහගෙන ගමන් කරන්න පටන් ගත්තා. වතුරේ මේම් බේරලා අරගෙන දාලා. ඒ යනකොට හතර ගව්වක් දුර යන ගමන් මේ බත ඉදුණ හොඳට අර පෙට්ටිය ඇතුලේ රස්නෙට. ඊට පස්සේ මෙයා ගියා අර කියාපු ගව් හතර ගෙවාගෙන එක්තරා ගඟක් අද්දරට ගිහිල්ලා කියනවා මේ කොසල් රජුරු මාව මරන්න උවමනාවට මේ ගේන්න බැරි ಜಾති දෙකක් මට කියලා කියනවා. එකක් තමයි අරුණුවන් මැටි, අනික් එක තමයි කඩු පොල් මල්. මේවා තියෙන්නේ නාග ලෝකේ. ඒ නිසා මේ ගඟේ ඉන්නා වූ යම්කිසි නාගයෙක් ඉන්නවා නම් නාගයෙක්, දෙවියෙක් ඉන්නවා නම් දෙවියෙක් අනුකම්පා කළා. මම මේ විදිහේ පිනක් සිද්ධ කරගත්ත දැන්. ඒ ගෙනාපු බත් වලින් කොටසක් මගියෙකුට පරිත්‍යාග කළා. ඒකේ ආනිසංශ ගොඩාක් ලැබෙනවා. ඒ වගේම තව කොටසක් අරගෙන මේ කුඩමස්සන්ට දුන්නා. එතකොට මම දැන් මෙතෙන්දී දාන දෙකක් දීලා තියෙනවා. එකක් මගේකට මේ මගේ බත් මුලෙන් කොටසක් දුන්නා. ඊළඟ කොටස කොටසක් කුඩමස්සන්ට දුන්න ගඟේ ඉන්න. ඊටු ටික මම අනුභව කළා. මෙයින් ලැබුණු පින් අනුමෝදන් වෙලා මේ ගඟේ යම්කිසි නාගයෙක් ඉන්නවනම් දෙවියෙක් ඉන්නවනම් මට පිහිට වෙන්න තෙයි කියලා මහා හයියෙන් කෑ ගහලා කිව්වා මේ රජුරෝ මාව මරන්නයි ලෑස්ති වෙන්නේ ඊට පස්සේ ඒ ගඟ පත්ලේ ඉන්නා වූ එක්තරා නාග රාජයෙක් මගියෙකුගේ වේශයක් මාගෙන අර දුප්පත් මිනිස්යා ගාවට ඇවිල්ලා අහනවා උඹ ලබාගත් පින් මට අනුමෝදන් කරනවාද කියලා. ඔව් කිව්වා. ආයිත් පාරක් ඇහුවා දෙවනුවත් ඔබ මට ඒ ලබාගත් පින් අනුමෝදන් කරනවාද කියලා. අනුමෝදන් කරනවා කිව්වා. තුන්වෙනි පාරත් ඇහුවා. ආලයිතං තුන්වෙනි පාරටත් මේ දුප්පත් මිනිසයා පොරොන්දු වුණා ඒ පින් ඒ නාගරාජයාට අනුමෝදන් කරන හැටියට පොරොන්දු වුණාට පස්සේ ඒ නාගරාජයා ඒ මිනිස් වෙශයක් මවාගෙන ඇවිල්ලා මෙයාට දුන්නා කළු පොල් මලුයි අරුණුවන් මැටි ආ දැන් මේකත් අරගෙන යන්න කියලා. දැන් ඉතින් මේ මිනිස්සයා අර ගව් හතර ගෙවාගෙන ආපහු ගව් හතර කියන්නේ ඉතින් වර්තමාන කාලේ මිනුම් දණු වලින් අපි දන්නේ නැහැ කොච්චර තියනවද කියලා බොහොම වෙහෙස වෙලා මහන්සි වෙලා ආ නාන වේලාවට කලින් සඳෑ වේගනේ එද්දී මේ කඩු පොල් මල් ටිකක් අරුණම් මැටි ටිකත් අරගෙන රජමාලිගාවට ආවා. එදා මොකද කරන්නේ රජුරෝ? මේ මෙනියා කොහොම හරි මොනවා හරි උපදේශයකින් මොනවා හරි ක්‍රමයකින් ඒ කඩුපොල් වලෝයි අරුණම් මැටි අරගෙන ආවොත් මගේ අභිමතාර්ථය මස්තක ප්‍රාප්ත වෙන්නේ ඒ නිසා මේ මිනිස්සයා ආවහම ඇතුළට එන්න බැරි වෙන්න ඒ රජමාලිගාවේ ගේට්ටු අහලා වාසල් වහලා යතුරු රජ්ජුරුවම ගෙන්නලා තියාගත්තා. උඹ වරෙන්කෝ ආවයින් පස්සේ උඹට එන්න බෑනේ මංගාවට හෙට උඹ රාජ්‍ය ආඥාව පාත්‍රලා උඹ මරලා ඒ භාර්යාව ගෙන්න ගන්නවා කියලා එහෙම දැඩි අදිෂ්ඨානයක ඉඳගෙන රජ්ජුරෝ යතුරු ටික ගෙන්න ගත්තා මාලිගාවේ සේවකයන්ට කියලා. යාර මිනිස්සයා ආවා. දැන් ඔක මේ තියෙන්නේ මේ සවැත් නුවර තිබිච්ච විහාරේ තියෙන ජේතවනාරාමයේ කියන පන්සලේනේ බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ. දැන් මේ මිනිස්සු ඇවිල්ලා එනකොට දොරවල් වහලා මේ මිනිස්සයා කෑ ගැහුවා. මේ රජ්ජුරුව මාව මරන්න මේ අද වෙනදට වඩා කලින් මේ රජවාසලේ දොරවල් වහලා යතුරු tamamම ගෙන්නගෙන තිනවා. වෙන මොහොකටවත් මේ මේ අහිංසක මාව මරණ්ඩයි මේ රජ්ජුරුවන්ගේ කල්පනාව කියලා තුන් පාරක් කෑ ගහලා කිව්වා. දොර අරින්න කියලා ඒ මිනිස්සුන්ට. ඒ ගේට්ටුවෙත් ඉන්නවනේ එහා පැත්තේ මොරකාරෝ ඒ මිනිස්සු කිව්වා පින්වත් පුරුෂය අද කල් වේලා ඇතුවම කොසල් රජුරෝ මේ වාසල් වල දොරවල් වහලා යතුරු තමන්ම තමන් ළඟට ගෙන්වා ගත්තයි කියලා. දැන් ඉතින් මේ මිනිස්යාට යන්න තැනක් නැහැ. මිනිහා වටපිට බලලා කෑකෝ ගහලා හින් සැරේ ගියා විහාරස්ථානයට. විහාරස්ථානයට ගිහිල්ලා පහසු තැනක් බලලා බොහොම මහන්සියෙන් වෙහෙත වෙලා අයිනක් අල්ලගෙන මේ මිනිස්සයා බුදිය ගත්තා. දැන් රජුරෝ කල්පනා කර කර ඉන්නවා දැන් හෙට උදේ එළි වෙන්නේ කොයි වෙලාවේද? ඒ වෙලාවට මම මේ මිනිස්යාව ගෙන්නලා මරණ දඬුවම දීලා අර ලස්සන කාන්තාව මෙයාගේ අන්තఃපුරයට ගෙන්න ගන්න ඕනේ කියන කල්පනාවෙන් හිටියේ. දැන් රජුලාට නිින්ද යන්නේ නැහැ. එහාට පෙරලෙනවා, මෙහාට පෙරලෙනවා, කල්පනා කරනවා, ඉන්නවා. මධ්‍යම රාත්‍රියේ වෙනකොට මේ රජුලවන්ට මහා භයානක ශබ්ද හතරක් ඇහුණා. ඒක කොහෙන් ඇහුණාද දන්නේ රජුරෝ හොඳට බය වුණා. ඒ අකුරු හතරක් තමයි ශබ්ද කරනව ඇහුනේ. දු ස න සෝ කියන මෙන්න මේ අකුරු හතර හතර ආකාරයට මහා හයියෙන් ශබ්ද කරලා කෑ ගහනවා ඇහුණා. දැන් රාජ්‍යරෝ බය වුණා හොඳටම. මේ මධ්‍යම රාජ්‍යයේ කවුද මේ මහරෑ කෑ ගහන්නේ කියලා. බැලුවාම රාජ්‍යරවන්ට දැන් හොඳටම බය වෙලා නිින්ද යන්නෙත් නැහැ. උදේ එළිය වුණාට පස්සේ පූජිත බමුණ ආවා රාජ්‍ය සේවයට. ආවයින් පස්සේ මේ පූජිත බමුණට කතා කළා. රාජ්‍යරුව කියනවා පූජිතය මට ඊයේ රාත්‍රියේ මහා භයානක ශබ්ද හතරක් ඇහුණා. ඒකෙන් මට විපත්තියක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් මල්ලිකා දේවියට විපත්තියක් සිද්ධ වෙනවද? එහෙම නැත්නම් රටට විපත්‍යක් සිද්ධ වෙනවද කියලා ඇහුවා. ඉතින් මේ පූජිත බ්‍රාහ්මණයා මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ හරියට අඳුරු ගැබකට ගියා වගේ මෙයාට මොකක්වත් තේරුමක් නැහැ. මොකක්වත්ම හිතා ගන්න බෑ. නමුත් මෙයාට ලැබෙන ලාභ සත්කාර නැති වෙන හින්දා රජුරවන්ට කිව්වා රජතුමනි ඔබ වහන්සේට හොඳ නෑ මහා නපුරු කාලයක් පැමිණලා තියෙන්නේ. ඒ නිසා මේකට ඔබ වහන්සේට යම්කිසි ප්‍රතිකර්මයක් කළොත් ඒකෙන් පුළුවන් නිදහස් වෙන්න. මොකක්ද පූජිතය මම කරන්න ඕනේ? රජතුමනි ਸਰව සතක යාගයක් පවත්වන්නට ඕනේ. ਸਰව සතක යාගය කියලා කියන්නේ මේ සත්වයෝ ගෙනහලා ශාලාවක් හරිගස්සලා ස්ථානයක් වෙන් කළා එතන ගෙනල්ලා මේ සත්තු බඳිනවා එක එක සත්තු සත්තු විතරක් නෙමෙයි අලි 100යි අස්සය 100යි එළුව 100යි තිරළුව 100යි ඌර 100යි කොල්ල 100යි කෙල්ල 100යි ඔය විදිහට සියලුම දේවල් වලින් 100 100 ගත්තා ඒකට කියන්නේ සර්ව ශතක යාගය කියලා දැන් රජුරුවන්ගේ අපල දුරු වෙන්න සර්ව ශතක යාගයක් කළා මේ සියලු සත්වයන් මරලා ඒ ලේ වලින් දෙවියන් පුදලා යාග හෝම කළා රජුරුවන්ව සුවපත් කරන අදහස තමයි පූජිතයා දීපෝ අදහස. දැන් සත්තු ගෙනල්ලා ගෙනල්ලා බඳිනකොට මල්ලිකා දේවිය ඇහුවා මේ මොකද්ද කරන්න හදන්නේ කියලා පූජිතයාගෙන්. ඇහුවාම කිව්වා මේ රජුගන්ට ලොකු අපලයක් තියෙනවා. ඒකෙන් නිදහස් කරගන්න අපි ਸਰව ශතක යාගයක් කරන්න සූදානම් වෙනවා කියලා. ඊට පස්සේ රජුගන්ගෙන් ඇහුවා මහරජතුමනි ඔබ මොකද්ද මේ දැකපු සිද්ධිය ඊයේ රාත්‍රියේ එතකොට රජුරෝ කිව්වා මම මේ විදිහේ මහා භයානක ශබ්ද හතරක් ඇහුවා. ඒකෙන් මට හොඳ නෑ ඒ නිසා යාගයක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මල්ලිකා දේවී රජුගන්ට කිව්වා ඔබ මේ මගධ නැළියෙන් සොළොස් නැළියක බත් අනුභව කරන්න දන්නවා මිසක මේ ලෝකේ දෙයක් කොහොමද ප්‍රශ්න විසඳගන්නේ කියන එක දන්නේ නැහැ මේ තුන් ලෝ පිළිබඳව දැනගත්ත ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි මේ කාරණේ දැනගනිමු කියලා සූදානම් වෙන්න කිව්වා මේ රජුගන්ට බුදුහාමුදුරුව දකින්න යන්නේ දැන් රජ්ජුරුව කොච්චර බය වුණාද කියනවා නම් රජ්ජුරුවන්ට කතා කරගන්නවත් බෑ. ආ එනං යන් කියලා බොහොම අමාරුවෙන් කිව්වයින් පස්සේ සූදානම් වෙලා වාහනේ යාක හැකි දුර යම්කිසි කරත්තයක් හරි අශ්ව කරත්තයක් හරි සූදානම් කරගෙන මේ සවැත් නුවර ජේතවනාරාමේ දොරකොට්ට කියලා එතනින් බැහැලා බුදුහාමුදුරුවෝ දකින්න ගියා මේ උදේ එළි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කාරණේ මොකද කියලා. නමුත් රජුරංගෙන් ඇහුවා මේ වේලාපසම මොකද මහරජතුමනි ආද පැමිණියේ කියලා. නමුත් රජුරවන්ට කතා කරගන්නත් බෑ බය වෙලා. ඊට පස්සේ මල්ලිකා දේවී බුදුහාමුදුරන්ට වැඳලා නමස්කාර කරලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ මේ කොසල් මහරජතුමා ඊයේ රාත්‍රියේ භයානක ශබ්ද හතරක් අහලා ඒ ශබ්ද හතරට බය වෙලා පුරෝහිත බ්‍රාහ්මණයාට කිව්වට පස්සේ පුරෝහිත බ්‍රාහ්මණයා ඒ දෝෂය දුරු කරන්න ਸਰව ශතක යාගයක් කරන්න සූදානම් කළා නොඑක් විදිහේ සත්තු මිනිස්සු කොල්ලෝ කෙල්ලෝ අලි ඇස්සය ඌරෝ එළුව තිරළුව මේගොල්ලෝ ගෙනල්ලා ගොඩාක් 100 100 බැගින් එක්කව කොල්ලා තියනවා එකුවා ඒ නිසා මේකේ ඇත්ත නැත්ත ක්‍රමය කුමක්ද කියලා දැනගන්න ඔබ වහන්සේ ළඟට මේ රජතුමාව එක්කලා මං ආවයි කිව්වා. ඊට පස්සේ රජුරෝ බුදුරජාණන් වහන්සේ රජුරවන්ට කියනවා මේ ශබ්ද හතරේ මූලික ඉතිහාසය මොකද්ද කියලා. එක්තරා මිනිස්සුන්ට 20000ක් ආයුෂ තියෙන කාලේ කාශ්‍යප බුදුහාමුදුරන්ගෙන් පස්සේ එක්තරා සිටු පුත්‍රයෝ හතර දෙනෙක් එක්කහුව වෙලා ඒගොල්ලන්ගේ වස්තුව දේපොළොට මොකද්ද කරන්නේ කියලා කතා කළා. ඒ කතා කළාම එක්තරා සිටු පුත්‍රයෙක් කිව්වා අපි හොඳට මස් මාළු ආදී දේවල් ගෙනහලා උයාගෙන පියාගෙන කාලා අපි මේ සල්ලි ටික ඉවර කරමු කිව්වා කාලා බීලා. ඒ එක්කෙනෙක් කියාපු කතාව. ඒ සිටු හතර දෙනා. ඊළඟට අනිත් සිටුවරයා කිව්වා අපි සුවඳ ඇල්හාලේ බත් හදාගෙන අපි හතර දෙනා එක්ක කාලා බීලා විනෝද වෙලා ඉම්මු කියලා. ඊළඟට තුන්වෙනි සිටු පුත්‍රයා කිව්වා එහෙම නෙමෙයි. අපි මේ පිටි වර්ග ගෙනල්ලා පැණි ගෙනල්ලා මී පැණි ගෙනල්ලා තවත් නොඑක් නොඑක් මේ ಜಾති ගෙනල්ලා කැවිලි පෙවිලි හදාගෙන කැවුම් වාගේ දේවල් ලස්සන මෙහෙදි ආහාර ගෙනල්ලා හදාගෙන අපි කාලා බීලා ඒ මුදල් වියදම් කරමු කියලා කිව්වා. ඒ දැන් තුන්වෙනියා කියාපු කාරණේ තමයි ඒක. ඊළඟට හතරවෙනියා කිව්වා කෑම බීම නම් මොනවද අරුමයක්ද අපිට මුදල් තියෙනවා මේ ලස්සන ලස්සන කාන්තාවෝ අපේ මාලිගාවලට ගෙනල්ලා කාලා බීලා ඔවුන්වත් මේ තියාගෙන අපි කම්සප විඳිමුයි කිව්ව හතර දෙනා එක්කලම ආන්න ඒකට ඒ හතර දෙනාම එකඟ වුණා එකඟම වෙලා ওই විදියට 20000ක් අවුරුදු මේ අය මේ කම්සප විඳා ඒ කාලේ හැටියට මිනිස්සෙන්ට අවුරුදු 20000ක් ආවිස කියලා සඳහන් වෙනවා. ඉතින් මිනිස්සෙන්ගේ ආවිස කාලෙන් කාලට අඩු වෙනවා වැඩි වෙනවා. දැන් මේ යන්නේ මිනිස්සෙන්ගේ ආවුස පිරිහීගෙන යන කාලේ. එන්න එන්නම අපි බලාගෙන දැද්දිම වාගේ මිනිස්සෙන්ට බොහොම කෙටි ආවිස තමයි යන්නේ. ඕම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි අවුරුදු 10ට මිනිස්සෙගේ පරමාර්ථ ගති වෙනවා. ඊට පස්සේ ආයෙත් ආයස වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ගිහිල්ලා හිටන් 20000ක් 30000ක් අවුරුදු මිනිස්සුන්ට ආයස ලැබෙනවා. ඉතින් මේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මේගොල්ලෝ කිසිම කෙනෙක්වත් දානයක් දෙන්න ඕනේ කියලා කල්පනා කළේ නැහැ. අර ඒ කාලේ මිනිස්සු එක්කව වෙලා කාශ්‍යප බුදුහාමුදුරුව ඇතුළු මහා සංඝයා වහන්සේ දහස් නමක් මේ නගරයට වඩම්මලා එක එක්කෙනා එක එක හාමුදුරුවෝ බාර අරගෙන සමහර කෙනෙක් නමක්, තව කෙනෙක් දෙනමක්, තව කෙනෙක් 19ක්, තව කෙනෙක් 29ක්, තව කෙනෙක් 59ක්, තව කෙනෙක් 100ක් නමක්, ওই විදිහට දහසක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ නගරයට වැල්ලා සියලු දෙනා දන් දුන්නා. නමුත් මේ හතර දෙනායින් එක්කෙනෙක්වත් කිව්වේ නැහැ දානයක් දෙන්න ඕනේ, බුදුහාමුදුරන්ට සත්කාර කරන්න ඕනේ, කියලා කිසිම කෙනෙකුට කියන්න බැරුණා. ඒ හතර දෙනා බුද්ධාන්තරයක් මුළුල්ලේ ලෝකුඹු කියන නරකේ ඉපදිලා ඒකේ නිරා දුක් විඳින්මින් ඉන්නවා. ඒ ලෝකුඹු නරකය කියලා කියන්නේ ගව් 250ක් ගැඹුරයි මේ ලෝහ කුඹ කියන නරකය. එක්කෙනෙක් යටට යන්න අවුරුදු 30000ක් යනවා ඒ ලෝකුඹු නරකයේ අඩියට යන්න. ආයි මතුවෙන්න අවුරුදු 30000ක් යනවා 60000ක් යනවා. එක උඩට ගමනක් එන්න. ඉතින් මේ හතර දෙනා එක්ක ඔය කොසල් රජුරු අර ඉත්‍රි එනකල් රෑ නිදිමරමරා හිටපු අවස්ථාවට මේ <clears throat> ගාතාවක් කියන්න හදනවා උඩට මතුවෙච්ච වෙලාවේ එක ගාතාවක් දුයන්නෙන් පටන් ගන්න. ඊළඟ ගාතාව පටන් ගන්නෙ සයන්නෙන්. ඊළඟ ගාතාව අනික් එක්කෙනා කියන්න හදන්නේ නයන්නෙන් පටන් ගන්න ගාතාවක්. ඊළඟ එක්කෙනා සෝයන්නෙන් පටන් ගන්න ගාතාවක් කියන්නයි ලාති. නමුත් ඒක කියාගන්න වෙලාවක් නැහැ. ඒක යන්තම් එක අකුරක් කියනකොටම ආයෙත් පාරක් මේ ලෝකුඹු නරකයේ යටට බහින්න පටන් ගන්නවා. හරියට මේ හැලියක බත් ඇට බත් ඉදෙනවා වාගේ මේගොල්ලෝ පැහි පැහි අවුරුදු 30000ක් යටට ගමන් කළා. ඊට පස්සේ නැවත වාරයක් අවුරුදු 30000ක් උඩට ගමන් කරනවා. එතකොට අර දුයන්ෙන් පටන් ගත්ත එක්කෙනා කියාපු ගාතාව බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කළා. දුජ්ජීවිතං අජීවිම්හ යේසාන්තේ නදදිම්හතේ විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්ම අත්තනෝ අපි කැමැති තරමකට වස්තුව තිබුණත් අපට පිහිටක් අපි කරගත්තේ නැහැ එසේ වූ අප 20000ක් අවුරුදු දවස් සැවුවා පමණයි ඒ එක්කෙනෙක් කියන්න හදාපු ගාතාව තමයි බුදුහාමුදුරුව සම්පූර්ණ කළා. ඒකේ තේරුමත් එක්ක කොතොල් රජුරවන්ට කිව්වේ. සට්ඨින් වස්ත රහසානි පරිපුන්නානි සබ්බසෝ නිරයේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති මේ නරකයෙහි බැස පැතෙන්නා වූ අපට යටට බස්නා කලත් උඩට නැගෙන්නා වූ කලත් 60000ක් අවුරුදු පිරුණා. කෙලවරක් දකින්නේ කවද්ද කියලා කියන්නයි එයා මේ ගාථාවේ සයන්න ප්‍රකාශ කළේ සට්ටින් කියන ගාථාව ආරම්භ කරන්න. ඊළඟට තුන්වැන්න නාත්‍ය අන්තෝ කුතෝ අන්තෝ න අන්තෝ පති දිස්සති තදාහි පකතං පාපං මම තුම්හංච මාරිස අප විසිනොත් තොප විසිනොත් විදිදාසක් අවුරුදු මුළුල්ලෙහි කරන ලද අකුසලයෙහි විපාක දී නිමවා පියන දවසක් නැත මේන් නිමාවන දවසක් කොයින්ද කියලා මේ හතරවෙනි පුජ්‍යලයක් කියන්න පටන් ගත්තා ඊළඟට මේ තුන්වෙනි පුජ්‍යලයක් හතරවෙනි පුද්ගලයා කියනවා සෝහං නූන ඊතෝ ගන්්වා යෝනින් ලද්ධාන මානුකින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහු යම්කිසි දවසක මේ නිරයෙන් නිදහස් වෙලා ගිහිල්ලා මනුස්ස ලෝකයේ උපන්නයින් පස්සේ මනුස්ස ලෝකයේ උපන්නොත් අපි බොහෝම පින්දහම් කටයුතු කරනවායි කියන මේ කතාව තමයි ඒ හතරවෙනි මේ වශයෙන් සෝයන්නෙන් පටන් ගත්ත ගාථාවෙන් සඳහන් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් කියලා මේ කොසල් රජුරවන්ටත් මල්ලිකා දේවියටත් ඒ ඊයේ රාත්‍රියේ ඇහිච්ච මේ ශබ්ද මෙන්න මේකයි කියලා පැහැදිලි කරලා දුන්නා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකෙන් මේ කීප දෙනාටම අවශ්‍ය වන විදිහේ ගාතාවක් සම්පින්දනය කළා අදහස් කළා ප්‍රකාශ කළා දීඝා ජාග රතෝ රත්තේ දීගං සන්තස්ස යෝජනම් දීගෝ බාලාණං සංසාරෝ සද්ධම්මං අවිජානතම් නිදි මරණ මිනිහට නිදි වරණ මිනිහට රාත්‍රිය දිගයි යම්කිසි කෙනෙක් හොඳට කාලා බීලා රාත්‍රියේට බඩ පිරෙන්න බත් කාලා ඇඳට වැටුණයින් පස්සේ මේ මිනිස්යාට හොඳට නිින්ද යනවා. යම් කෙනෙකුට මොනවා හරි අසනීපයක් නිසා හෝ මොනවා හරි වෙනත් ප්‍රශ්නයක් නිසා හෝ රාත්‍රී ගත කරන්න ගියයින් පස්සේ ඒ රාත්‍රියේ දිග බව තේරෙනවා. දැන් කොසල් රජුරවන්ට මේක රාත්‍රියේ දිගට තමයි තේරුනේ. රෑ නිින්ද ගියේ නෑනේ. හෙට මොකද්ද කරන්න කියන කල්පනාව කර කර ඉන්නකොට තමයි අර ශබ්ද ඇහුනේ රජුගාට නිින්ද ගියේ නෑ ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා දීඝා జాగරතෝ රත්ති නිදි වරණ පුජ්‍යලයට රාත්‍රී දිගයි එයාට අර මිනිස්සයා ඔය කොහෙද පාරු තැනකට බුදියාගෙන ඉඳලා මෙතන මල්ලිකා දේවියත් කොසල් රජුරෝත් ඒ ස්ථානෙට ආවට පස්සේ මේ දුප්පත් මිනිස්සයත් ඔතෙන්ට ඇවිල්ලා මේ එයාගේ විස්තරෙත් මෙතෙන්නේ බුදුහාමුදුරෝ ඉදිරිපිට කිව්වා මට ඊයේ ගව් හතරක් පයින් ගිහිල්ලා ආපහු ඇවිල්ලා මට වෙහෙස වෙලා මහන්සි වෙලා ඒ ගව්ව කියන එක හුඟක් දිගට තේරුණා. දැන් යම්කිසි කෙනෙක් අමාරුවෙන් ගමන් කරන අවස්ථාවේදී කවුරු හරි ඉස්සරහට මුණ ගැහුණාම අහනවා ආවල් තැනට කොච්චර දුර ඇද්ද කියලා. එතකොට ඒ මිනිස්සයා කියනවා මේ ගව් හතරක් විතර ඇති කියලා. ඊළඟ තව ටිකක් දුර ගිහිල්ලා මිනිස්සෙක්ගෙන් අහනවා තවත් දුරද කියලා. ඒ මිනිස්සයාත් කියන්නේ ගව් හතරක් පහක් විතර ඇති කියලා. ඒ එතකොට සන්තස්ස කියලා කියන්නේ වෙහෙත වෙච්ච මිනිස්සයාට ශ්‍රාන්තසට පත් වෙච්ච මිනිස්සයාට හති වැටිච්ච මිනිස්සයාට ගව්වත් බොහොම දිග ගමනක්. දීගෝ සන්තස්ස යෝජනා යොදුන කියන එකත් හුඟක් දිගයි මේ මහසි වෙච්ච පුජ්‍යලයාට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීගෝ බාලාණං සංසාරෝ. සසර බොහොම දිගයි කාටද? මෝඩ මිනිස්සෙයින්ට. මෝඩ අයට මේ සසර හුඟක් දිගයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීගෝ බාලාණන් සංසාරෝ සද්ධම්මං අවිජානතං කියලා මේ සද්ධර්මය ගැන නොදැනගත්ත මිනිස්සෙයින්ට සසර බොහොම දිගයි. දැන් සසර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති මහණෙනි මේ සසර බොහොම මුල් කෙලවර පටන් ගන්න තැන පටන් ගත්ත තැන අපට කොහේද කියලා හොයා ගන්න බෑ. ඒ නිසා අනමතග්ගෝ අයං වික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති කියන්නේ මුල් කෙලවර කොහෙද කියලා හොයාගන්න අමාරුයි කියන එකයි. එතකොට අපි ඒ සසර ඉපදිලා ඉපදී ඉපදී මැරි මැරි යලිත් ඉපදී ඉපදී යලිත් මැරි මැරි මේ සසර ගමන් කරනවා. සසර බොහොම භයානක දෙයක්. පුනක් පුනක් මේ යති පුනප්පුනං ජායති පුනප්පුනං සීවති කං හරಂತಿ නැවත නැවත උපදිනවා නැවත නැවත මැරෙනවා නැවත නැවත පංචස්කන්ධයන් ඇති වෙලා නැවත නැවතත් පුනප්පුනං සීවති කං හරಂತಿ නැවත නැවතත් සෝහන් කරාගෙන යනවා මේ සංසාරික తত্ত্বය හරියාකාර වටහා ගත්තොත් අපිට යම්කිසි දවසක මේ සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. විශේෂයෙන්ම මෙතෙන්දී සද්ධම්මං අවිජානතං කියන එකෙන් අදහස් කළේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මෙතන ධර්මයේ කියලා කිව්වේ ඒ නිවන් අවබෝධ කර ගැනීමට හේතු ආසනාවන්ත වන්නා වූ බෝධිපාක්ෂික ධර්ම 37ක් දේශනා කළා තියෙනවා. ඒ 37 තමයි සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. සතර සතිපට්ඨානය. ඊළඟට සතර ඉද්ධිපාදය. සතර සම්මප්පදානය. පංචින්ද්‍රිය, පංච බල, ඒ වගේම සත්ත බොද්ධංග අරියෝ අෂ්ටාංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටායක මාර්ගය කියන මේ 37ක් බෝධිපාක්ෂික ධර්ම අනුගමනය කළොත් ඒවා කොයිවද කියලා හොයාගෙන බලාගෙන කටයුතු කළොත් ඒකට බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ මේ සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වන ධර්ම. මෙතන බෝධි කියලා කියන්නේ බෝධි වුච්චති චතුසු මග්ගේ සුඥාන. බෝධිය කියලා කියන්නේ සතර මාර්ග ඥාණයටයි. එතකොට මේ සතර මාර්ග ඥාණයේ ගමන් කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊළඟට අපි බුදුහාමුදුරෝ දේශනා කරපු මධ්‍යම ප්‍රතිපදාව හේවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා ඒවැය යෙදිලා සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ ධර්මයන් වඩලා අපේ යම්කිසි දවසක සංසාරික දුකෙන් නිදහස් වෙලා ලබන පරම ශාන්ත නිවන් සුව සලසා ගැනීම සඳහා අපි උත්සාහ කරන හැටියට මතක් කරනවා. ඉතින් ඒ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ සංසාරික දුකින් එගඩවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කොටාසයන්ගෙන් කොටසක් අරගෙන අපි වෙන් කළා දක්වනවා සතර ඉද්ධිපාද සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රධාන වීර්ය පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග අරිය අෂ්ටාංග මාර්ග කියන මේ සත්‍ය බෝධි පාක්ෂික ධර්මයන් අනුගමනය කිරීමෙන් අපට මෙලව යහපතත් පළවර යහපතත් සසර දුකෙන් නිදහස් වෙලා ලබන නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ටත් මල්ලිකා දේවියටත් දේශනා කළාට පස්සේ ඒ අර දුප්පත් මිනිස්යා සෝවාන් ඵලයටපත් වුණා රජුරෝ තීරණය කරගත්ත රජුරෝ පොරොන්දු වුණා මේ වගේ අයුතු විදිහේ කාම සම්පත් විඳීමට මීට පස්සේ යන්නේ නැහැ කියන පොරොන්දුවක් වෙලා රජුරෝ බුදුහාමුදුරන්ට වැඳලා රජමාලිගාවට නිකක් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා ඒ සියලු දෙනාම බලාපොරොත්තු වන විදිහට සතර දුකින් නිදහස් වූ පරම ශාන්ත නිවන් සුව ලබා ගැනීමට ඒ සියලු දෙනාටමත් ඒ වගේම ලක්වැසි සියලු දෙනාටමත් ඒ වගේම රට වෙනුවෙන් දිවිපිදු හමුදා සේවයේ නියුක්තව සිටි රණ විරුවන්ට සියලු දෙනාටම සංසාරික දුකින් නිදහස් වූ පරම ශාන්ත නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕනේ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරාන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරාන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරාණු රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණාන් සංසයෙන් සියලු දෙනාටම නිවන් සැප ලැබේවා සාදු සාදු සාදු සුපින්නතනි අදතු මු ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ බෝතලේගම දිවුලකඩ ශ්‍රී කෙත්තාරාමේ සහ මලගල යටවතුර පරමධම්ම චේතියාරාමේ යන උභය විහාරාධිශ්වර පස්තුම් කෝරළේ සහ හේවාගම් කෝරළේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමලත් ධර්මාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රාචාර්ය අතිපූජනීය බෝතලේගම ඥානිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදුනක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්තලයේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාව ජාතික ගුවන්විදුලියේ සොදිශී සේවා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.